ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාශේච සකුන්තානං පදං තස්ස දුරන්තයන් සද්ධාවන්ත පින්නතුනි අමතං රජෝච්ච යෝ හෝති යෝ ධම්මානු ශාසති කියලා ධර්මයේ සඳහන් වෙනවා යමෙක් ධර්මානුශාසනයේ කෙරේද හිතම අමෘතය දෙන්නේ වෙයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මේ පින්නතුන් ලෝකේතම ධර්ම දානයක් කරන්නේ නම් අමෘතේ දීමත් අද්දවසේ මේ කරන්නේ උතුම් දායකත්වයක් ලැබලා ධර්ම දේශනාවක් විකාශනය කරවීම. ඒ කාරණේම ඇති මේ පින්තුන්ගේ චිත්තාභ්‍යාසය සුවපත් වීමට සද්ධාවන්ත වීමට. ධර්ම දේශනාවට කාලය අවශ්‍ය නිසා ධර්මානුශාසනාව එතකින් අවසන් කරනවා. හොඳින් බණ ටිකක් අහමු. සාදු කියලා ධර්ම ප්‍රවේණ සූදානම් වුණා. මා මාත්‍රකාවස්යෙන් තබා ගත්තේ මේ පින්තුන් දන්නවා ධම්මපදය කුද්දක නිකායට ඇති පොත් 15 වටිනාම ග්‍රන්ථය කියන්නත් පුළුවන්. බෞද්ධයාගේ අත්පොත කියන්න පුළුවන් ධම්මපදය. ධම්මපදයේ වර්ග 26ක් තියෙනවා. ඒ 26 අතරේ 7 වෙනි වර්ගයටයි තියෙන්නේ අරහත් වර්ගය. අපේ අපෙන් ඉල්ලා තියෙන්නේ රහතන් වහන්සේ හඳුනාගන්නේ කොහොමද කියන මාතෘකාව. කියන්නේ රහතන් වහන්සේ කෙබඳුද කියන අවබෝධයක් ඇති කර ගැනීමයි ඇති කරවීමයි අපේ પરමාර්ථය අද ධර්ම දේශනාවෙන්. ටිකක් ගැඹුරු ධර්ම දේශනාවක් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තා සාවධානව සැලකිල්ලෙන් ධර්ම ශ්‍රවණය කරන පතන්දරයක් වගේ නොවන නිසා. ඉතින් රහතන් වහන්සේ හඳුන්වීම තමයි මේ අරහන්ත වර්ගයේ ગાථා 10ක් තියෙනවා. අපි තෝරාගත්තේ හතරවෙනි ગાතාව. මේ ગાතාවේ සරල අදහස ඉස්සලා බලන්න මේ කියන්නේ යස්සාසවා පරික්ඛීන ආහාරේ චනිසිතෝ කියන්නේ යමෙකුගේ ආශ්‍රව ආශ්‍රව කිව්වහම ආශ්‍රව කාමසෝ භවසෝ අවිජ්ජසෝ දිෂ්ඨාසව ආශ්‍රව මේ සංසාරේ පල්වෙවි මේ ක්ලේශ ගති යටපත්ව යටපත්ව එන ස්වභාවයට කියනවා ආශ්‍රව කියලා ඒ ආශ්‍රවයන් සහ මුලින්ම දුරු වූ ඔන්න රහතුන් වහන්සේ හඳින්න එක වචනයක් මතු වුණා. ආශ්චර්ය සහ මුලින්ම දුරු වූ ආහාරයේ නොඇලුනා වූ ආහාරයේ නොඇලුනා වූ මේ සත්‍ය ආහාරයටයි හැම විටම ඇලුම් කන්නේ ඇලුම් වෙන්නේ සබ්බේ සත්තා ආරක්ෂිත ගාධම් පරයය ඒ අනුවම මේ රසනහර පිනවන්න දිව පිනවන්න කුස පුරවන්න ඕකට ඕකටම තමයි සත්‍ය හැම වෙලේම දැන් තිරසත්තු ඉන්නේ හැම වෙලේම ආහාරයක් හොයමින් ආහාරයක් හොයමින්. එතකොට ආහාරයෙහි නොඇලුනා වූ මේක අනිත් පැත්ත එතකොට සත්ව ගතියෙන් මිදුණු බව තමයි මෙතන පෙන්වන්නේ. ඒ වචනයෙන් ශූන්‍ය වූ අනිමිත්ත වූ නිවන අරමුණු වූ රහත් උතුමාණන්ගේ ගමන් මඟ අහසේ පක්ෂීන් ගිය මඟසේ නොදත හැකිය. ආකාශයේ සකුන්තානම් පදන් තස්ස දුරන්තයන්. ඔය විදිහටයි මේ ගාථාවේ සරල අදහස පද කීපේ. අපිට අවස්ථාවේ නැහැ ඉදිරියට තව විවරණය කරගන්න බලමු ධර්ම කාරණා. තවත් මෙතන කියනවා පදංකස්සන් දුරන්තයන් තවත් මේ වග්ගයේම තියෙන ගාතාවක තියෙන්නේ ගතිතේසන් දුරන්තයන් කියලා. ගති කියලා කියන්නේ මේ සත්‍යයේ කාම ගතිය, රූප ගතිය, අරූප ගතිය. ඔය ගති කියන්නේ භව ගතිය. කාම භවය, රූප භවය, අරූප භවය. ගති පැවැත්වීමක් තමයි මේ සත්‍යය කරන්නේ. අපි පවත්න්නේ මනුස්ස ගතිය. සත්ව ගතිය සත්ව වුණා, කාම භාවයකට කොටු වුණා, දැන් මනුස්ස ගතිය තමයි මේ පවත්න්නේ. රහතන් වහන්සේගේ මේ මේ ගති තුනම ඉක්මවනවා. මොන ගතිද? කාම භවයේ ගතිය, රූප භවයේ ගතිය, අරූප භවයේ ගතිය. එතකොට ඒක තමයි ඒ ගතිපේසන් දුරන්තය කියලා ඒ තුන්පතේ ගුණුත් දෙන්නලා තියෙන්නේ. තමයි ආසව ගැන ටිකක් ඉතින් මතක් කරන්නේ කාමසව, භවසව, අවිජ්ජාසව, දිස්ත්‍රාසව. ඒක පිටියෙන් මතක තියාගන්න ඕනේ. කාමාසව කියන්නේ මේ චක්කුසෝත, දාන ජීව කාය ඒ විදිහට ඇති වෙන ස්පර්ශයෙන් ඇති ඒවා හම්බ වෙනකොට රූප ශබ්ද ගන්ධ ඒ ඇති වෙනවා සොම්නස් බවක් මේ හිතට. මොකද ඇති වෙන්නේ සතුටු ප්‍රනීත බවකට තීනන බවකට මේ හිතපත් වෙනවා ඔය ඇහැට රූප කනට ශබ්දපත් යොමු වෙනකොට. ඔන්න ඔතන තමයි සත්‍යයගේ මේ පස්ව බවක් ඇති වෙන්නේ. මොනවද කාමයන් කාමයන් කියන්නේ මොනවද රූපේ කාමයක් ශබ්දේ කාමයක් ගන්ධේ කාමයක් රසේ කාමයක් ස්පර්ශේ කාමයක් හිත හිතට හිතවිලි විලි කාමයක් ඔය වටට ඇහෙන ප්‍රමාණයෙන් අවබෝධයක් එන්න ඕනේ මේ ධර්ම දේශනාවට එතකොට ඒ ආශ්‍රව ටික අපි මතක් කරන් දැන් කාමාසෝ භවසෝ අවිජ්ජාසෝ දිත්‍යාසෝ මේ ආශ්‍රව තත්වයට මෙහාට ගේන්න තවත් ඒකට යටි මුලක් තියෙනවා. ඒ යට යටම පස්සම භවාංග සිතෙන්ම මතුවෙන තැනට කියනවා අනුශ කියලා. ඒ බඳු අනුශ ධර්මතා හතක් තියෙනවා. අපි වචන වශයෙන් විතරක් මතක් කරන්නම්. දිස්ත්‍රානුසය, විචිකිච්ඡානුසය, රාගානුසය, මේ විදිහට මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියන අනුශ සත්‍යය. එතකොට මෙන්න මේ සූත්‍රයේ අපිට මාත්‍රකාවට අනුව බලනකොට පින්නතුනේ මේ සූත්‍රයේම පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ පළවෙනි ධාතාවෙන්ම මෙතන පෙන්නනවා ජීවකර බෙහෙතක් පතුල තුවාල වෙන එක දන්නවනේ දෙව්දත් ගලක් පෙරන තැන. ආ මේ ධාතාවෙන් පළවෙනි ධාතාවෙන් පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙලා ඒ ධාතාව ධර්මයෙන් උත්පෙන්නන්නේ මේ පරිලාහ කියන වචනේ එතන තියෙනවා. දැවිලි ශෝක නැ රහතන් වහන්සේට කියන එක. දැවිලි ශෝක අඬා වැළපීම් නැහැ. දැන් අපි ළඟ තියෙන හැම වෙලෙම මනුස්ස සත්ව උතන තියෙන්නේ පරිලාහයට පරිතාපයටපත් වෙනවා. එහෙම වෙන්නේ පින්නතුනි මෙන්න මේ ස්වභාවය කෙටියෙන් මම මතක් කරගෙන යනවා වටිනවා හොඳට අහුම් ගන්න දීලා තේරුම් ගන්න උත්සාහ කරන්න සත්ව වූ තැන හොඳට තේරුම් ගන්න. මොකද්ද අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ? මේ සත්ව වීම. දැන් අපි සත්‍යෙක් මනුෂ්‍ය සත්‍යෙක් කියලා දැන් ඒතර බුදුරජාණන් සත්ව සූත්‍රයෙන් අහනවා දෙන්නා දෙනවා. රාජ වික්‍රණ මොකද මේ සත්ව සත්ව කියන එකේ තේරුම කියලා. සත්ව කියන්නේ රූපේ කෝරාමේ රූපේ රූපේ කියවම පැහැදිලි වෙන්න ඕනේ රූපය වේදනාවය සංඥාවය සංකාරය විඥානය කියන මේ ගති පහ මේ ස්කන්ධ පහ මේ මේ සම්මුතිය තමයි මේ සත්‍ය කියලා කියන්නේ ඒවා ස්කන්ධ ඒ උපාදාය ත්‍ක්කය ඇති මේ පහ උපාදාන වෙනකොටම පංච උපාදානස්කන්ධෝ දුක්ඛා මේ පහ උපාදාන වෙනකොටම දුක් සහිතයි. දුක් බවමයි. මේ පහ පහෙන් පහම දුකෙන් තොර නැහැ. රූපය දුකෙන් තොර නැහැ. විදින වේදනාවන් දුකෙන් තොර තොර නැහැ. අපි විඳිනවා කියලා මේ විඳින්නේ නොවිදිය යුක්තක් විඳින එකයි මේ අපේ අවිජ්ජාව. අවින්දනීයං වින්දති इति අවිජ්ජා. අවිද්‍යාව කියලා කියන්නේ නොවින්දිය යුක්තක් මොනවද නොවින්දිය යුක්තු පංචකාමය. මොනවද පංචකාමය? රූපය, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒවා එහෙන් කනෙන් දිවෙන් නාසයෙන් විලිවින් පවත්වන එක ඒ ඇති වෙන නන්දියට නන්දිය කියන්නේ සතුට ඒ සතුටට තමයි මුලාවි නන්දි රාග සාගත වෙලා ඉන්නේ. උදේට තියාගන්න ඕනේ නන්දිවක් ඇති වෙනවා රූප ශබ්ද ගන්ධ ඇතුලේදී සතුට බවක් ඇති වෙනවා ওই හිතට ඒ ඇති වෙනකොටම ඒකට තව තවත් ඇලී සිටින නැවත නැවත විඳින්න ඕනෑ කියන රාගී භවකුත් ඇති වෙනවා. ඒක තමයි මගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ මුල්ම දේශනාවෙත් වෙන්නේ නන්දි රාග සහගතා කියන වචනේ මතක් කරගන්න. නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාදි නන්දිනී සීයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මේ භවත්‍රය මේ සත්‍යය සැරිසරීමට මුල් වෙන්නේ මෙන්න මේ සත්ව සංතානයක් තුළ ඇති වෙන නන්දි සහගත බව. මොකද්ද වචනේ? නන්දි. එතත් සත්ව වෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන පළමුව කරුණ තමයි නන්දි යෝ නන්දි යෝ රාගෝ ආචන්දෝ ආකන්හා මෙන්න මේ පද හතර නිසා අර පහේ පොට්ටනිය මොකද්ද පහේ පොට්ටනිය කියලා මම පෙන්වන්නේ රූප පොට්ටනිය වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේ බන්ධනය ඇති වෙනකොටම අර වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම ධාතුව තුළ ඇතිවෙන සිතිවිලි සිතන ශක්තිය උඩ තමයි අර රූප ශබ්ද ගන්ධ රස වලට මෙහෙම ඇලී පවත්වන්නේ සත්ව ගතිය. මේ ගතිය පවත්වනකොට මොන ගතියද? සත්ව ගතිය පවත්වනවා රූප දීලා, ශබ්ද දීලා, ගන්ධ දීලා, රස දීලා ස්පර්ශය කයේ මුදුම ලොක්වේ හැපෙන තැන ඒ ඒ ස්වභාවය සිතට සිතිවිලි ලබා දීමේ. මෙන්න මේ පැවැත්මට කියනවා මොකක් කියලාද? සත්ව කියලා. මේ මේ පැවැත්ම මේකේ නිමාවක් නැහැ, මේකේ නිත්‍යාවක් නැහැ, මේකේ සෑහීමකටපත් වීමක් නැහැ. සත්ව ස්වභාවයේ අර තණ්හා ස්වභාවයේ නිසයි දෙක වෙන්නේ. එහෙම බවක් ඇති වෙන්නේ තණ්හාවක් මේ සිතේ ඇති වෙනවා. ඒ තණ්හා නිසා තමයි අපිට මේ ස්වභාවයෙන් මිදෙන්න බැරි තත්වයකට මේ සත්‍යය කොටු වී සිටින්නේ. මෙන්න මේක තමයි සත්වයාගේ මූලිකම ස්වභාවය කියලා මතක තියාගන්න. එහෙම වෙනකොට ඒ කාමයන්ටම දැස ගැනීම සිදු වෙනකොට ඒ සිදු වෙන්නේ කාමයන්ගෙම දැසගත් සිතපත් වෙන්නේ දුකට. මේ දුක කියලා දුක්ඛාරි සත්‍ය පෙන්වන්නේ මෙන්න මේ විදිහේ කාමයන්ටම කොටු වෙච්ච කාමයන්ටම බැඳුණු කාමයන්ටම හිටලු සත්‍යයක්. එයා එතකොට මේ කාමයන් පිළිබඳවම සතුට වෙනවා. අභිනන්දනයටපත් වෙනවා. අභිනන්දනයේ දැන් නන්දි කියන්නේ සතුට රාග ඇලිලා වෙනාම නන්දි රාග සහගත සත්‍යය බිහි වුණා නන්දි රාග සහගත වුණාම එයි එහිම යෙදෙමින් නැවත නැවත මේවා සොයා සපයවදී මේ ජීවිතය ගත කරනවා අර මරණාසන්න මොහොතේ චුතිපටිසන්ධි අවස්ථාවේ මේ ධර්මතාවය තෝරා නොගත්තොත් නැවත බන්ධනයකින් පටිසන්ධිතිතද නැවත මේ විදිහටම ගලා යෑමක් ප්‍රවාහය ගලා යෑමක් සංකරණය වීමක් සිද්ධ වෙනවා. ඒකයි සත්ව ගතිය පවත්වනවා කියලා කියන්නේ. එතන බම් බලමු. එතකොට මේවා දෙනකොට මේවා දිවි දිවි මේ ප්‍රවත්ව පවත්වා අනේකටම තමයි. එතකොට සිතේ ඇති වෙන පරිතාපන බවක් ඇති වෙනවා. කුෂ්ණා බව නිසා රස බවක් ඇති වෙනවා පිපාසිත බවක් ඇති වෙනවා රූප පිපාසාවක් දීලා දීලා ඉවරයක් නැහැ රූපායන එක සතියක බලන නාට්‍ය ඊළඟ නැවත සතිය බලන කල් ඒ දිනේ එනකල් ලොකු පිපාසාවකින් මේ සත්‍යය ඉන්නේ. ඒකට අපි තිබහාය කියලා වතුර ටිකක් බොන එකක් පිපාසාව. මේ කාමයන් මේවා දෙන එකත් මේ සත්‍යයට පිපාසයක්. මෙන්න මේ පිපාසිත බව කියනවා ඒ සිතෙන් උත්පල වෙන එකට, තැවෙන එක, දැවෙන එක, පීඩාවකටපත් වෙන එකට කියනවා පරිත සිතකින් මේ සත්‍යය හැම වෙලේම පරිපීඩාවකින් වාසය කරන්නේ. මේ පරිතසිත නිසා ත්‍ුතිපටිසන්ධි වෙමින් යන්නේ. පරිත වූ සිත, පීඩාවටපත් සිත, දුකෙන් පැවුණු, පෙළුණු, දැවුණු සිතම තමයි නැවත ත්‍ුතිපටිසන්ධි වෙමින් යන්නේ. මේ පරිතසිත පරිණිච්ඡාවකට මේ කෙලෙස්යන්ගෙන් මුදවාගත් තැන තමයි රහත් උතුමාණන් වහන්සේ අපිට හම්බ වෙන්නේ. මේ රහත් උතුමාණන් වහන්සේගේ අපපටිසන්ධි නැවත පටිසන්ධියක් වෙන්නේ. ඒක පෙන්නනවා ධර්මයේ කෙලෙස්යන් මතු වෙනවා ලෝකයක් එක්ක එකතු වෙමින් කිරුකට කිරුකටපත් වෙමින් අවසානයක් නැති නිත්‍යාවක් නැති දුකක මේ සත්‍යය එලි ගලි වාසය කරනවා. මේකේ නිත්‍යාවක් නැද්ද? නිත්‍යාවක් තියෙනවා පින්නතුනි. ඒ පරිනිත්‍යාවටපත් වෙන අවසානයේ දක්වා කෙලෙස් මල පරිදෝණී කරගත්තු සෝදාගත්තු උතුමා තමයි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ රහතන් වහන්සේගේ තත්ත්වය කියලා පෙන්නන්න පුළුවන්. එතකොට වැඩ නිම වුණා කියලා මේ පින්නතුන් නිතර අහන වචනයක් තමයි බඹසර වැඩ නිම කළා කතං කරණීයන් නාපරණිත්තස්ථාය කියන දහම් පෙළ. මොකක්ද මේකෙන් පෙන්වන්නේ? මේ වැඩ නිමයි පරිනිත්‍තිතයි. වැඩ අවසන් කළා මොනවද වැඩ සංසාරික වැඩ. මොන වැඩද? පුඤ්ඤාභිසංකාරය, අපුඤ්ඤාභිසංකාරය, ආනිජ්ජාභිසංකාර මේ කර්මක්ලේශ සියල්ල ඉවර කළා. කළ වැඩ නිම නිම වුණා. අපේ වැඩ නිම නැහැ. සම්මුති ජීවිතයට આવොත් තව කිසිම වැඩක් වයස 60 70 වෙලා හිටියත් ඉවරයක් නැහැ. තව එකකින් එකකට එකකින් එකකට කොනක් තබලා තමයි එකක් ඉවර කරන්නේ. සාමාන්‍ය වචන දෙක කියනකොට මේ පින්නතුන් සරලව තේරෙනවා ජීවිතයේ මේ සංසාරගත ප්‍රවෘත්තියේ මේ කුණක් තබලා තමයි අපි මිය යන්නේ. ඒ ඒ මිය යෑම තමයි මරණය කියලා කියන්නේ. එතකොට තමයි මුලින් මතක් කරපු විදිහට චුති පටිසන්ධි. ගමන ඉවර නෑ. සාතන් වහන්සේගේ චුති පටිසන්ධි නෑ අපපටිසන්ධිකාන. අපපටිසන්ධි. පටිසන්ධි නෙවෙයි ඒකට විරුද්ධ පැත්ත. එතකොට දැන් මේ පරිනිච්චිත தත්ත්වයටපත් වෙනකොට ඒ පරිනිබ්බාන කියලා කියන්නේ නිමාවටමපත් උනා. කරන්න තියෙන කටයුතු සියලු කෙලෙස් ගාහණේ දෝහණේ වෙලා ඉවරයි නැවතර ආශ්‍රවයන්ගෙන්වත් අනුසයන්ගෙන්වත් පරිඋත්ථානව වීතික්‍රම අවස්ථාවෙන් කාය කම්මේ වචී කම්මේ මනෝ කර්මේ ක්ලේශ සහිත කටයුතු රහතන් වහන්සේගේ නිමයි. ඒ නිමවීමට කියනවා පරිනික්කිත ඒ ළඟට පරිනිබ්බාන සම්පූර්ණ තැනසීමකටපත් වීම කියනවා පරිනිබ්බාන කියලා. එතකොට ඔන්න සසර දුකේ ගමන් මාර්ගයේ අපි ලෝකයා සත්‍යය මූණ දීන තියෙන තමයි අපි ටිකක් හිතියෙන් සාකච්ඡා කළේ. එතෙන්ට මේ පිටුතුන්ගේ අවධානය යොමු කළ යුතු වෙනවා. දැන් මේ ගාථාවෙන් මතුවුණා ශුඤ්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ කියන වචන තුන. ඒකෙන් කියන්නේ පින්නතුනි මේ අනිමිත්ත අපෙන හිත ශුඤ්‍යත කියලා විමුක්ෂ මුක තුනක් අපේ දේශනාවේ සඳහන් වෙනවා. අනිමිත්ත කියලා කියන්නේ අර විදිහට මේ සසබවකට පීඩාවකට සත්‍යයක්වත් වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස අරමුණු හැමයේ කියන කාරණේ දැන් අපි තෝරාගත්තා. එතකොට මේ අරමුණු හමු වෙනකොට අරමුණෙන් අරමුණට නිමිති අනුනිමිති ගනිමින් ඒ අරමුණ ඒ ඔස්සේ සිතිවිලි සකස් වෙනකොට මේ රහත්තු බාන්න මාත්‍යකේ తত্ত্বය ඒ අනිත්‍ය ස්වභාවයෙන් දකින්න එක. මිටි අනිත්‍යයි. රූපේ, ශබ්දේ, ගන්ධේ රසයන්මයා මේ සිතේ ඇතිවෙන නිවිති ගැනීම. ඒ නිවිත්තේ උඩ තමයි විතක්ක ਵਿਚාර කරලා ආස්වාදයකට මේ සත්‍යපත් වෙන්නේ. සතුටු බවකට. ඒ ගන්න අරමුණේ අනිත්‍ය දැකලා අනිත්‍ය තුලින් දුක දැකලා ආ ඒ දුක්ඛ සත්‍ය වටහාගෙන මේක තව තවත් ධර්මානුකූලව පෙන්වොත් මෙහෙම පින්නොත්නේ නිමිත්තම් බයතෝ සම්පස්සමානෝ අනිමිත්තේ කුස්ස පුස්ස වායම් පස්සති අනිමිත්ත විහාරෝ නිමිත්ත ත්‍රිලක්ෂණයට නගාගෙන ඒ නිමිත්තේ දැන් අපි රූප නිමිත්තක් අරගෙන නම් සත්‍යයමින් කාමාස්වාදයට පෙළඹෙන්නේ වැටෙන්නේ එතකොට රූපයේ අනිත්‍යභාවය මේ රූප රූපයේ පිළිබඳව අවබෝධයකටපත් වෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙ පෙන්වන්නේ ඉති රූපං මේක රූපයයි. දැන් රූපය කිව්වම අවබෝධයක් එන්න ඕනේ මේ පින්නතුන්ට. මේ කෙස්ලොම් නියදස් සහිත මේ දෙතිස් කුණපයක පොට්ටනයක් ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාස්තකයකින් හටගත් කලල පින්ඩය තමයි මේ වැඩිලා රූප මට්ටමට බඹයක් පමණ වෙන ශරීර ප්‍රමාණයකට මේ පරිහරණය කරන්නේ කියන ඒ තමන්ගේ රූපය. ඉන් එහා බාහිර ලෝකේ හම්බෙන රූපයේ තත්ත්වය ඔය සතර මහා භූතිකෝ රූපයක් තමයි අපිට මේ ඇහැට යොමු වෙන්නේ. එතන තමයි ආස්වාදයකටපත් වෙන්නේ. එතකොට අපි ආස්වාදයෙන්ම නැවතුනොත් ඒ පිළිබඳ විභාගයකට නැත්නම් විනිශ්චයකට ਵਿਚාරීමකට නොගියොත් අපි ආස්වාදයේ හඹාගෙන යන මේ අරමුණේ ඇලී රමණය කරන සත්‍යයක්ම බවට පත් වෙලා එතකොට නැවතත් ආන් අර රස බව, පීඩිත බව, තම බුදුරු වෙනවා. ඒතර දුක දැකලා මේ අනිත්‍ය ස්වභාවය අනිත්‍ය අනිත්‍යයි නේද නිට්ටය ස්වභාවයක් නැහැ කිසිම දෙයක කියන තැන අවබෝධය වෙනකොටම ඒ අනිත්‍ය ස්වභාවයේ අරමුණට නගාගෙන ඒ අනිත්‍ය ස්වභාවයෙන් සිටි සැනසීමටපත් වෙන තැන රහතන් වහන්සේ බුද්ධ විඳිනවා ඒකට කියනවා අනිමිත්ත විහෙරණය කියලා. ඊළඟ පණිදින් බයතෝ සම්පස්සමානෝ අප්පනීතේ පණිදින් දැන් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, අරමුණ රසයක් විඳින මොහොතේ එහි පිහිටා, එහි ඒ අරමුණේම දැසගෙන වාසය කරන පිහිටා සිටීම තමයි පණිදි කියලා කියන්නේ. අපි රූපයක් ඇහැට දක්නකොට ඒක නැවත නැවත බල බලා ඒ තුල ආස්වාද විඳින්න ඉඳීමක් මේ සත්ව සංතානයේ තියෙනවා. ආ ඒ ස්වභාවය තමයි අපිනීත විහාරෝ කියලා කියන්නේ. ඒ ඒ ඒට විරුද්ධ පැත්ත තමයි පරිදි බව නෙමෙයි අපිනීත. හිත ඒ මුදවා ගැනීමට දක්ෂයක් වෙනවා දුක් ස්වභාවය මෙනෙහි කරලා. එතකොට ඒක පෙන්නනවා මුල්ම පෙන්වුවේ අනිමිත්ත විහරණයක් කියලා රහතන් වහන්සේගේ අනිමිත්ත විහරණය කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ආදී ලෝකස්තු භාවයේ අනිත්‍ය භාවය මෙනෙහි කරලා ඒ විහරණයටපත් වීම අපිනිත කියලා කිව්වේ අය අරමුණේ දුක දැකලා දුක්ඛ ස්වභාවය දැකලා දුක්ඛ ස්වභාවයේ තීත් පබලා පීඩා සිටීම බය හැටියට දැකලා නිවන අරමුණු කොට නිවනේ සිට පිහිටුවලා වාසය කරනවා රහතන් වහන්සේ ඊළඟ වචනේ පින්නේ ශුන්්‍යත කියන තැන මේ ගාථාවේ හෙළිවෙච්ච වචන තුනක් මම මතු කරගත්තේ අනිමිත්ත අපරිහිත ශුන්්‍යත එතකොට ශුන්්‍යත කියලා කියන්නේ මේ සියලු සංස්කාරයන්ගේ ආත්ම වශයෙන් ගන්න බැරි බව. මම මගේ මට කියලා තමා වසඟේ තබා ගන්න පුළුවන් කිසිම දෙයක් මේ සංකත ලෝකයේ ඇත්තේ නැහැ. ආ ඒ අවබෝධය මතින් ඒ අවබෝධය තුලින් මේ සියල්ලෙහි උදේවැය විදර්ශනා ඥාන දර්ශනයේ තුලින් ඇතිවෙන සියලු ශ්‍රබංකුර බව සිවක් සමායක් මේ පවත්වා ගන්නට බැරි බවක් කියන කාරණය ධර්මකාරණේ මත ලෝක ධර්මතාවයේ සංකත ධර්මතාවල ඒ විනාශයට ශෝකයක් දුකක් වැළපීමක් හැඳීමක් නැතුව ඒ යථා ස්වභාවය මේක නේද කියලා ශුන්්‍යත භාවයට හිතව තබලා වාසය කරනවා රහතන් වහන්සේ. ඔන්න ඔය කාතාවෙන් හෙළිවෙච්චි ධර්මතා ටිකක් අපි ඔය මතු කරගත්තා. දැන් අපි බලමු මේ රහතන් වහන්සේ හඳුනාගන්න වචන කීපයක් අපේ ධර්මයේ කොටස සඳහන් වෙනවා. දැන් මේ මිලින්ද ප්‍රශ්නේ කියන තැන අහලා තියෙනවා පොත් වහන්සේ. මේ මිලින්ද ප්‍රශ්නේ මිලිඳු රජු නාගසේනයන් වහන්සේගෙන් අහලා සිටිනවා බුදුරජාණන් වහන්සේ හඳුන්වා තියලා තියෙනවා මෙන්න මෙහෙම විගත බය සන්තාස අරහන්තෝ කියලා. දැන් විගත බය සංකාසා සංත්‍රාස බව කියලා කියන්නේ බය බීතියටපත් වෙන තැන. එතකොට පහ වූ බය ඇත්තෙක් නේද රහතන් වහන්සේ කියලා. දැන් අද අපි හඳුනා ගන්න යන්නේ කවුද? රහතන් වහන්සේගේ ගති ස්වභාව. ධර්මානුකූලව අපිට හම්බ වෙන තැන් ස්පර්ශ වෙන තැන් සත්‍ය සාකච්ඡා කිරීමයි අද මේ කරන්නේ. එතකොට රහතන් වහන්සේගේ ස්වභාවය මේක ඒ ස්වභාවයන් කතා කරනකොට අවබෝධ කරනකොට අපේ සිතක් වැඩෙන්න ඕනේ අපේ සිතක් ඉල්ලන්න ඕනේ රහත් ස්වභාවයටපත් වෙන්න ඕනේ කියන කරුණ පින්නතුනි. එතකොට මේ කාරණේ ගැන දැන් මිලිඳු රජුරෝ නාගසේන රහතුතුමාණන් වහන්සේගෙන් අහනවා රහතන් වහන්සේ පිළිබඳව ප්‍රකාශනයේ මේකයි විගත බය සංතාසා අරහන්තෝ රහතුතුමාණන් වහන්සේලා පහ වූ බය සංත්‍රාස ඇත්තෝ නේද කියලා. එසමනම් බුදුරජාණන් වහන්සේ ඉදිරියට එවනවා නේද ධනපාල නම් හත්තිය රාපෝලා විරි කරලා දෙව්දත්ගේ උපා අනුව මතක නේද සිද්ධිය. ආන් ඒ වෙලාවේ පින්නතුනේ මේ ධනපාල ඒ හත්තියා හොඬ කටේ තියාගෙන මහා දීතිය ගණවන විදිහට බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස ඉදිරියට එනකොට මේ රහත් උස්මානන් වහන්සේලා මෙතන 500ක් ඉඳලා තියෙනවා. මේ රහත් උස්මානන් වහන්සේලා බුදුරජාණන් ආනන්ද ස්වාමීන් වහන්සේ සමග තනි කරලා මේ ඇත්තෝ මඟහරිනවා. නැත්තම් මේ අනතුරක් කියලා දැනගෙන අයින් වෙන ස්වභාවය අහලා තියෙනවා නේ කතාවේක. එතකොට මෙන්න බලන්න නාගසේන හඳුන්ගෙන් අහනවා මින්දු රජුගේ එහෙමනම් මේ ප්‍රකාශය වැරදි නේද කියලා. මම මේ රාතන් වහන්සේගේ தත්ත්වය ටිකක් මතු කරගන්නයි මේ කතාව ඉදිරිපත් කරන්නේ. ඒත් ආනන්දේ මේ පබනයි ඉතුරු වුණේ. නාගයන් වහන්සේ මේදී දේශනා කරනවා පහ වූ බය සංකාස ඇති රහත් උපාසිය දෙනා. බුදුන් වහන්සේගේ අසිරිමත් ප්‍රාතිහාර්ය පෙරහැර දක්වන්න අවස්ථාව තබලයි. එතනින් නැගෑරියේ කියලා. එහෙම නැතු බයකට නැගෑරියා නෙමෙයි කියලා ඔන්නෝම පෙන්නනවා. ඉතින් අපි මේ මෙබඳු අවස්ථාවල් රහතන් වහන්සේලාගේ සාමාන්‍ය ස්වභාවයේ පින්නතුනේ ලෝකයට මතු පිටින් පේන තැනින් අවබෝධ කරගන්න බැරි බවට තමයි උසනක් කාරණයක්. තව ලෙඩ දුක් වලට රෝග පීඩාදීටත් රහතන් වහන්සේලාපත් වෙනවා. දැන් අපි දන්නවා සරියුත් මහ රහතන් වහන්සේ පිටු ප්‍රාඥ මහා ප්‍රාඥයන් වහන්සේ රහත් බුදුමාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ පෙර අර අතිසාරය ලී අතිසාර රෝගයට බඳුන් වුණා. එව නේද? එතකොට බුදුරජාණන් වහන්සේම දැන් අර දෙව්ලත් අපි මතක් කරමු හිතට ගල් පෙරවන තැනදී. ගල් පතුරක් වැදිලා පයේ ශ්‍රීපාද පද්මේ තුවාලයක් ගල් තල්මක් හැදෙනවා. ඒකට බෙහෙත් බඳිනවනේ ජීවක ජීවකට බෙහෙත් බඳලා ඒ දාට මේක වෙනස් කරන්න ලෙහන්න බෙහෙත වෙන හම් වෙන්නේ අදුරා බුරුහාමී සපුරවරේ. පසුදා විසින් තමයි අහන්නේ ඔබ වහන්සේට දෙවිලි ශෝක ඇති වුණාද කියලා දුක් විඳින්නේ සමාවිල්ලා සිටින්නේ. ආ හිතන ගීතන බුදුරජාණන් වහන්සේ මේ පහ වූ ශෝක ඇති අපිට පරිලාහ කරවාගේ අර මුලින් මම කතාව දෙන්නකු තැන විදියට තත්ත බවකින් පීඩාවකටපත් වෙන්නේ නෑ රහත් උතුමාණන් වහන්සේ කියන කරුණ. දැන් අපිට පොඩි දෙයක්මයිද දුක් වෙන්නේ? දැන් මෙහෙම ඉදී බව පොඩි શબ્දයක් හයි එකපාර මේ සීට් එකක් හරි මොකක්ද අතුරන් පොඩ්ඩක් කම්පණය වීමක් නෑ නේද? ආ මේක තමයි මම මේ කියන්නේ. මම දැන් සරල කරලා පෙන්නන්නම් මේ මම මුලින් කරපු ටික එකපාර ග්‍රහණය වෙන්න පුළුවන්. නමුත් தත්ත්වය ඕක. නැවත මතක් කළොත් මේ තස භවකින් පීඩා භවකින් තමයි මේ කාමයන් පරිහරණය කරන්නේ. මොනවද කාමය කියලා මම පෙන්නවා. අපි විවාහ වෙන්නේ, අමුදුරු පාලනය කරන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්නේ, මේ ජීවිතේ ගත කරන්න සුව පහසු වෙන්න තමයි සියල්ල සම්පාදනය කරන්නේ. නමුත් ඒ සියල්ල සම්පාදනය කරගෙන හිටියක් අපිට දැන් නිරෝගී භවක හොඳ ශරීරයකින් හොඳ දෙහයකින් මේ ජීවිතේ ඔබේ ගත කරනවා. නමුත් වෛද්‍ය පරීක්ෂණයකදී පිළිකාවකට නම් ලකුණු තියෙනවා කියලා ඒ පරීක්ෂණයක් කරපුතත් ගමන්. ඒක කාන්ට දැක්ටි ගමන්. ඔබ කම්පණයටපත් වෙනවද? සහභාවපත් වෙනවද? නැත්නම් පීඩාවටපත් වෙනවද? නැද්ද? සහභාවකටපත් වෙන්නේ ඇයි? මෙන්න මේ தත්ත්වය තමයි අපි ළඟ තියෙන්නේ. ඒකට හේතුව සත්ව දකුණ. සත්ව ස්වභාවයේ නිසා තමයි මේ සිත හැම වෙලේටම සූදානම් තියෙන්නේ ආස්වාදයට. ඒ ආස්වාදයට බාධා වෙනකොට ඒ තමන් ආස්වාදයේ ලබන්න බලාපොරොත්තු වෙන අරමුණු වෙනස් වෙනකොට මෙහාට දුකක් එනවා. මේක තමයි සාමාන්‍ය සරලම මේ ස්වභාවය. ඒ රසභාව කියලා කියන්නේ තෘෂ්ණාව කියන වචනේම තමයි තාන කියලා කියන පාඩේ. තාන බව උඩ. ඒ අනුව ඒ රසභාව ඇති වෙන්නේ මේ තෘෂ්ණාවට බාධා වෙනකොට. විඳින්න ඕනෑකම අන්න සත්ව ගතිය පවත්වන්නේ සත්ව ගතිය පවත්වන්නට බාධා වෙනකොට එතන පීඩාවක් ඇති වෙනවා. ඒක තමයි අර දැන් කයේ රෝගයක් වුණා කය ඕනේ සැපසේ පහසුවේ මේ ජීවිතේ ගත කරන්න ඒකේ රෝග පීඩාදියක් ගැන අපිට දැනගන්න ලැබෙනකොටම මෙන්න මේ සිතේ චංචල බවක් ඇති වෙනවා. රහතන් වහන්සේගේ චරිතන් දක්වේ. රහත්තුමාණන් වහන්සේගේ චලනයක් එහෙම වෙන්නේ නැහැ, කම්පාවක් එහෙම වෙන්නේ නැහැ. දැන් මුගලන් මහරහතන් වහන්සේ අර ගල් කුටියේ ඉඳකොට හොරු වැවෙදින් පහර දෙනවනේ. පහර දෙන්න යතුරු සිදුරෙන් බලනවනේ. සුරු වට කර ගන්නකොට. පළවෙනි වර දෙවෙනි වර තුන් වර බලනවා. දැන් පෙර ආත්මයක මව්පිය දෙන්නට කරපු කර්ම විපාකයක්. ඉතින් ඒකට මෝන දෙනවා. කර්මයක් නැහැ. කම්පාවක් නැහැ. කර්ම විපාකය විඳගන්න පොහසත්. ඇයි? සිත වඩලා කියනවා, දියුණු කරලා කියනවා. මේ බාහිර දෙයින් එන එක. බාහිරින් හමරා ගන්න එක, තරණ එක, පීඩා කරන එක ඒවා මේ ලෝකයට අයිති දේවල්. එතනදී ගමන. ඒක වචනේ ඇති නිකම්පා වෙන්න අපි ගහන්න බයන්න මරින්න මරන්න නෙමෙයි. නිකම් මේ නුරුස්නාවිත අපිටමියන් දෙන්න අතරේ බොහොම සුහදව වාසය කරනකොට යම් පොඩි කාරණයකට බිරිඳ උදේ වරුවක් කතා නොකර ටිකක් අහක බලාගෙන වගේ ඉන්නවනම් සැමියාට දුක එනවද නැද්ද? සැමියා හැම ඉන්නවනම් කතා බහ කරන්න දඬු මුගුරු ගන්න ඕනේ නෑ. ඒක ඇල්වින් බැල්වින් පව වෙනසක් වෙනකොට මෙහාට විදුන් දෙනවා. ඒ තරණය වීම තමයි. ඒක තමයි අර කසබවක්කටපත් වෙනවා කියලා මම මුලින් මතක් කළේ. කීප වාරයක් මේ ඒ කරුණම පෙන්වුවේ මම. එබැවින් අපි බලමු මේ පුරුතුජනභාවය කියන්නේ මොකක්ද කියලා ටිකක්. මේ කම්පාවකට එයි මෙච්චරපත් වෙන්නේ කියන තැන තව ටිකක් විස්තරලා බලමු. සස්පගතිය. අපේ බුදුරජාණන් වහන්සේ මූලධර්ම පරියාය සූත්‍රයෙන් මජ්ක්‍ධිම නිකායේ පෙන්වන මොකට මේ අසුතවත් පුරුතුඥයා කියන කරුණ. අසුතවත් කියන්නේ සද්ධර්මය අහන්නේ නැති. සද්ධර්මය අහන්නේ නැති අසුතවත් පුද්ගලයා මෙන්න මේ කරුණු 22ක් පෙන්නනවායින් කීපයක් විතරක් මම මතක් කරනවා. ආපෝ තේජෝ වායෝ පඨවි. ඒ ධර්මතා. එයින් ඒ ඔස්සේකින් ආකාසඤ්ඤායතන විඥානඥාන ඒ සංඥානතන එහෙමකින් සියලු දේම නැතන රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, ස්පර්ශායතන, මනආයතන, ඒ ආයතන වල මිදීම මිදීමම තමයි මේ නිර්වාණයටපත් වීම ගැන පෘථුඥයාගේ ස්වභාවය ඒ ආකෘති ජෝවායෝ පටවි. අර හකස් වෙන ලෝකයේ උපාදාන සහිතකින්ම ග්‍රහණයේ යුක්තවම පටවිය මම, පෘථුවිය මම මගේ. ආගෙන මේ අදහස පෘථුඥයාගේ. පෘථුඥයා කියලා කියන්නේ මේ බොහොම තමන් වින්කොට තමන්ගේ ජීවිතේ මහ උසස් කරගෙන ආත්ම කොටගෙන ජීවත් වෙන්න පොරකන කෙනාට කියන්න පුළුවන් පුදුජනයා කියලා. ඒතර අසුතවත් පුදුජනයාගේ ස්වභාවය තමයි මේ දිත්ත සුතමත විඤ්ඤාත. මේ ඉදෙනකොට ඇහෙන් කනෙන් දිවෙන් ආසෙන් අරගෙනකොට ඒ ගන්නාදීවල් අභිනන්දනය කරනවා. ඔන්න අපි නැවත් තරවචනේ නන්දිය සතුට වෙන බව අභිනන්දනය තව තවත් වඩා ත්‍රාගකයි කියන තබන එක තමයි පුරුදුඥයාගේ කරුණ දැන් විත්ත සුත මුත විඤ්ඤාත ගැන විත්තේ විත්තපත්තම් අර බාහ්‍ය ධාර්ය චුරිය එතන ඒ තැනට එන්න ඒ තරහත් භාවයටපත් වෙනවා සිවුරක් හොයන්න ගිහිල්ලා තමයි එළදෙනක් ඇන්නලා මේ මිය යනවානේ මේකට මොකද්ද වෙන්නේ පිරිනවන් පාන එතන බාහිරිය ධාරිතුරි. එතන තමයි දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන කරුණ. දිත්තේ දිත්තමත්තං කියන්නේ දුටුවා දුටුවා පමණයි. ඉන් එහාට ඔබට නිමිති අනුමිති අරගෙන රාග සහිත, දෝෂ සහිත, මෝහ සහිතින් නිමිති අනු නිමිති වලින් පීඩාවටපත් වෙන්නේ නැහැ කියන කරුණ. ඒක පුදුජනයාගේ ස්වභාවය තමයි මේ ශ්‍රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත සිතින් ආපෝ තේජෝ වායෝ පටිවර කියපු නිබ්බාණය දක්වාම කරුණු 24ක් වෙනවා. ඒවා මඤ්ඤණා කරනවා හැඟීමක් ඇති කර ගන්නවා මගේ කියලා. කවුද? පුත්ත්ජනභාවයේ සත්‍යය. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා අපරිඥාතං කියලා. හොඳට වචනේ මතක තියාගන්න ඕනේ. අපරිඥාතං කියලා කියන්නේ මේ විදිහට අභිනන්දනය වීම ලෝකිත සමග. ඊළඟ එයා එතකොට ඒවා ගැන කතා කරනවා, ඒ වගේ බැස ගන්නවා පුරුතුජනය. එතකොට හික්මීමක් නැති අරහත්ත්වයට දක්වා ඒමට මගට නොපිලිපන්න අන්ධ භූත කුජලයා ඔන්න කාමයන් සමගම තමයි වාසය. දෙවෙනි අවස්ථාවට කෙටීම අවස්ථාවට සෝරා දෙන්න තියෙන්නේ ඊළඟ අවස්ථාව සෛක්ෂ වූ. ඒ කියන්නේ නොපැමිණි අරහත්ත්වයේ ඇති. ඒ කියන්නේ සෝවාන් උත්තමයා. අරහත්ත්වයටපත් වෙන්නේ නැහැ තවම. නමුත් සෝවාන් සෝවාන් සංඛායිති විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන කැඩුනා අවිනිපාත ධම්මෝ කියලා පෙන්නනවා නිරය අපාගාමී වෙන කර්ම රැස් කරන්නේ නෑ නියතෝ සම්බෝධි පරායන කවුද මේ කුජලයා මේ தත්ත්වය සෝවාන් උතුමාගේ தත්ත්වය ඒ සෝවාන් උතුමා අර ආපෝ තේජෝ වායෝ පඨවි හමුවේදී අරයා කරන්නේ මේතිමඤ්ඤති පෘතුග්ජනයා මේ සෝවාන් උතුමා මා මඤ්ඤී හැඟීමක් ඇති වෙනවා. නමුත් දැඩි උපාදාන භවෙන් නෙවෙයි එයාට අභිනන්දනාව නෙවෙයි මාබිනන්දි. අපෘත් පුතුත්ජනයාගේ தත්ත්වය අභිනන්දති වචනේ මතක තියාගන්න කාමයන් හමුවේ රූප ශබ්ද ගාම හමුවේ සෛත්‍යෝ සෝවාන් පුතුමාගේ தත්ත්වය මාබිනන්දි. දෘෂ්ටි වශයෙන් අභිනන්දි කරන්නේ නැහැ. නමුත් තවම තණ්හාමාන තියෙනවා. කාගේද සෝවා උතුමාගේ මට්ටම ඔයකේ තියෙන හඳුන්වන්නේ. එතකොට එයා රූපායතන, සද්ධායතන, ගන්ධාරසන ඒවා කුත වශයෙන්, විඤ්ඤාත වශයෙන්, මනසින් ඒවා ආයතන වශයෙන්, ධම්මාරම්මන වශයෙන් ඒවා ගන්නවා. නමුත් ditthිගතික භාවයෙන් මිදිරා. රූප ඇසුරු කරනවා, ශබ්ද ඇසුරු කරනවා, ගන්ධ ඇසුරු කරනවා, රස ඇසුරු කරනවා, කාමයන් ඇසුරු කරනවා. ඇසුරු කරාට මම මගේ මට කියන තද උපාදානයක් නැහැ. හොඳ වචන තුනක් ඉන්න තුනේ. මම ලෝකයා කතා කරන්න ඕන. මම මෙහෙම කෙනෙක්. මං ගැන දන්නේ නැහැ මේ මිනිස්සු. ওই විදිහට කතා කරනවද නැද්ද? මම සත්‍යය සරල කරලා හිතෙන් පෙන්නන ගන්න. මම මම වායි කෙනෙක් ඉන්නවද? එහෙම කතා කරනවද නැද්ද? ඈ ඊළඟ වචනේ මට. මට තියෙන දේවල් ගැන දන්නවද? මගේ තනතුරු ගැන දන්නවද? ඈ මට ඇයි එහෙම කතා කරන්නේ කියලා ලෝකයා කතා කරනවද නැද්ද? ඊළඟ වචනේ තමයි නරකම වචනේ තමයි මගේ. මගේ දේපොළ, මගේ බිරිඳ, මගේ ගහකොළ, මගේ කතා කරනව නැද්ද? ඉතින් එහෙම එහෙම එහෙම ඒ ඒ දෘෂ්ටිගත ස්වභාවය වැඩි වෙන්න වැඩි වෙන්න මම වැඩි මට වැඩි මගේ වැඩි. ඔක පොදු අරමුණ කොට මම ඔබට සිහිපත් කරනවා ටිකක් අපි කතා බහ කරනකොට අපි කියන වචනවත් යොදාගමු පොදු ධර්මතාවයකට අඩු වශයෙන්. ඒකට ඔන්න මම මතක් කළා දැන් කෙනෙක් රුතුජන භාවයේ එයා පරිඤ්ඤයයන් අපරිඤ්ඤාතම්. රුතුජනයාගේ தත්ත්වය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍රයෙන් අපරිඤ්ඤාතම්. හොඳට මතක තියාගන්න. දෙවන්නා සෛශ්‍ය පුද්ගලයා සෝවාන් උතුමා එයා පරිඤ්ඤේ යං තස්සාති වදාමි. මොකද අර ගතිය තියෙනවා. තණ්හා මානය තියෙනවා. දික්ති ගතිය භාවය ගන්න. ඒ සක්කාය දික්තිය විසුරන්නේ නැතන. දික්ති සංයෝජනේ කඩුරනේ. පළවෙනි තැන. එතනින් දෙවෙනි පුද්ගලයා ඉදිරියට ඕම අරහත් මාර්ගයට සමීප කරනවා පිට්ටු කරන කෙනා කවුද එතකොට සෝවාන් උත්තමයා. එයා හඳුන්වන්නේ කොහොමද ලෝකේ හැමෝම පරිඤ්ඤයයන් යම් ප්‍රමාණකට පිළිසිදු දැනීමකටපත් වෙනවා. තුන්වැනි අවස්ථාව රහත් වූයේ ගෙව් ආසව ඇත්තේ වැස නිම කළ බඹතර ඇත්තේ කළ සිව් මග සිට ඇත්තේ බහා තබූ කෙලෙස් බර ඇත්තේ මම කෙටියෙන් වෙලාව අනුව දැන් බොහොම ආසන්නයි නිසා ඒ පුජ්‍යලය හඳුන්වන්නේ පරිඤ්ඤා සංකප්පාති වදාන තුන්වෙනි පුජ්‍යලය රහත්තුමා හඳුන්වනවා ලෝකේ හැම කොහොමද බුදුරජාන් වහන්සේ පරිඤ්ඤා සංසස්තාති වදාමි. පළවෙනි පුජ්‍යලයා අපරිඤ්ඤාතං තුන්වෙනි පුජ්‍යලයා පරිඤ්ඤයං තුන්වෙනි දෙවෙනි පුජ්‍යලයා තුන්වෙනි පුජ්‍යලයා රහතුතුමන් වහන්සේ පරිඤ්ඤාතං මෙබඳු තු ධම්ම මාර්ගයකට අපිට මඟ පෙන්වූ උතුමාණන් වහන්සේ හඳුනනවා පින්නතුනි තථාගතෝ පිවික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ පටවින් පටවිතෝ අභිජානාති අර කියු පෙළේ ආපෝ තේජෝ වායෝ පටවි ලෝකස්වභාවය නිර්මාණය වෙන තැන නිර්වාණය දක්වාම ඒ විදිහට දිට්ඨ සුතමත විඤ්ඤාත නිදීම නිබ්බාණය දක්වා නිබ්බාණ නිබ්බාණතෝ අභිජානාති කවුද මේ බුදුරජාණන් වහන්සේගේ தත්වය බුදුරජාණන් වහන්සේ මේ 24 මේ ඒ ආකාරයෙන්ම අවබෝධ කරගත්තා. තං කිස්ස හේතු නිබ්බාණං නාබිනන්දති. එතන නිබ්බාණය නිවන පිළිබඳවත් අභිනන්දනය කළොත් එතන ඇති ගුණයන්ගේ සක්කාය දිට්ඨිය. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන මෙන්න සුල්සේති වචනේ මේ ධර්මයේ තියෙන අද දේශනාවේ තියෙන ගැඹුරම තැන බුදුරජාණන් වහන්සේ හමු හඳුන්වන්නේ පරිඤ්ඤා තං තං කියලා මාගේ බුදු පියාණන් වහන්සේ පින්නතුනේ හඳුන්වනවා. එතකොට පෘතුජ්ජනය හඳුන්වන්නේ අපරිඤ්ඤාතං සෝවාන් උතුමා හඳුනනවා පරිඤ්ඤයං අපි අද හඳුනාගත්තු රහත් උතුමන් වහන්සේ හඳුනනවා පරිඤ්ඤාතං මේ උතුම් ධර්මයේ ලෝකයට හෙළි කළ අමාවෑණි බුදු පියාණන් වහන්සේ හඳුනනවා පරිඤ්ඤාතං තං කියලා තථාගතයන් වහන්සේ කියලා අපි හඳුනා ගමු අද දේශනාවේ දැන් දෙවියන්ට පින් දෙමු ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති හැමදිනාටම පෙරුවන් සරණයි සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ නොච්චියාගම ලිඳවැව